වාසනාවන්ත පින්වතුනි අද දවසේ අපි බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරේ අනුත්තර නිකායේ හතරවෙනි කොටසයි සූත්‍ර දේශනාව තමයි කතා කරන්නේ. එක දේශනාවක් නෙමෙයි දේශනා දෙකක්. ඒ දෙකම එකට ගැළපීලා යන දේශනා දෙකක් අපි කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ධර්මයේ කරා යන කෙනෙකුට තමන්ගේ ජීවිතේ ධර්මයට අවබෝධ කරගන්න උපකාර වෙන ගුණධර්ම දියුණු කරගන්න නම් බලවත්ම දේ තමයි වීරිය. වීරියමයි ධර්ම මාර්ගයේ මුල් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් පෙන්වලා දෙනවා මේ මහා පොළොවේ ඇවිදගෙන යන සියලුම සත්‍යයන්ගේ පාසලකුණු අතර විශාලතම පාදයේ තින්නේ ඇතාට හස්ති රාජය. ඒ පාසලකුණට අනෙක් සියලුම සතුන්ගේ පාසලකුණ ඇතුල් කරන්න පුළුවන් වගේ මේ ලෝකේ කුසල් දහම් කියලා යමක් තියෙනවා නම් ඒ සියල්ලම අප්‍රමාදයේ කියන තනි වචනේට ඇතුල් කරන්න පුළුවන් කියන්නේ. ඒක කුසල් කියලා යමක් ගැන කතා කරනවා නම් ඒ හැම දෙයක්ම දිනු කරන්න තියෙන අප්‍රමාදී මුල් කරගෙන අප්‍රමාදී බව වීර්යය බුදුරජාණන් වහන්සේලා කොයිම අවස්ථාවකවත් නැවත උපතක් පිණිස ආයමත් සංසාර ගමන වර්ණා කර කර පුද්ගලයන්ව සංසාර ගමනේ යොදවන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. උන්වහන්සේ වදාළ යම් ආශ්‍රිත තථාගතයන් වහන්සේ සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද යම් සාත්‍රයක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාවදාලනවාද ඒ අතර කාලය තුල කියන්නේ බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටින කාලය තුල අතුරු සනක් හෙළන මොහොතක්වත් බුදු කෙනෙක් යලි ඉදීමක් වර්ණනා කරන්නේ නැtei කියනවා. ඒ දේශනාව බුදුරජාණන් වහන්සේ කරේ ඉතාම අපේ ජීවිතවලට වැදගත් එක සිදුවීමක් අපටත් ආදර්ශයක් එක සිදුවීමක් සාමාන්‍යයෙන් එකිනෙක පුද්ගලයන් ධර්මය අවබෝධ කරාට පස්සේ ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මානුව තමයි යෝන් නිවන කරා යන ක්‍රමේ තීරණය වෙන්නේ. සෝතාපන්න වෙච්ච හැම කෙනෙක්ම එකම විදිහට අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පාන්නේ නැහැ. සෝවාන් වෙච්ච පුද්ගලයෝ කොටස් තුනකට බෙදෙනවා. ඒක බීජී කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ අය ඒ ජීවිතයේ සෝවාන් ඵලයට පත් වෙලා ලොකු වීරියකින් ධර්මයේ දියුණු කරලා ඒ ජීවිතේම සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගෙන පිරිනවන් පානවා. එක ජීවිතය ඒක බීජ. කෝලං කෝල කියලා තවත් විස්තර කරනවා සෝවාන් වෙච්ච ශා วก යෝ ඉන්නවා. ඒ අය අර තරම් වීරියක් දන්නේ සෝවාන් වෙලා හැබැයි ආත්ම භාව දෙකක් තුනක් වගේ කාලයක් ඇතුළත ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වයට පත් වෙලා පිරිනිවන් පානවා. තුන්වෙනි පුද්ගලයා බුදුරජාණන් වහන්සේ පෙන්නවා යක් සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි ඔහු ප්‍රමාදයි. ලොකු උත්සාහයක් වීර්යයක් නැහැ ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරන්න. ඒ නිසාම සත්තක්කත්තු පරම කියලා ඔහු විස්තර කරන ඔහු ආත්ම හතක් කරාම යනවා. හැබැයි කොයිම වෙලාවකවත් අටවෙනි භවයක උපතකට යන්නේ නැහැ කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ මේ බුද්ධ ශාසනය තුළ සංඝයාගේ තියෙන ආශ්චර්ය කාරණයක් හැටියට විස්තර කරපු දේශනාවක් තියෙනවා. දැන් රතන සූත්‍රයෙම පෙන්නනවානේ. නතේ භවං අට්ඨවං ආදියාති. අටවෙනි භවයක උපතකට කිසිම ආකාරයකින් සෝවාන් වෙච්ච ශ්‍රාවකයා යන්නේ නැහැ කියන්නේ. ඉදම්පි සංගේ රතනම් පණීතා මේක සංගයාගේ තියෙන ශ්‍රේෂ්ඨතම ගුණයක්. ඒතේන සත්‍යේන සුවත්තියෝස්තු මේ සත්‍යානුභාවයෙන් සූපත් වේවා කියලා ඒක සත්‍යක්‍රියාවක් හැටියට බුදු කෙනෙක් පෙන්නනවා. එතකොට ප්‍රවාහන වෙච්ච පුද්ගලයා පවා තම තමන් තුළ තියෙන ඉන්ද්‍රිය ධර්ම වල වෙනස්කම් අනුව ආත්ම භාව හතක්ම යන අයත් ඉන්නවා. එක ජීවිතේම පිරුණාක් පාන අයත් ඉන්නවා දෙක තුනක් හතරක් යන අයත් ඉන්නවා. සතරදාගාමී වෙච්ච කෙනා එක වතාවක් කාම ලෝකයට ඇවිල්ලා එක්ක ඒ ජීවිතේම පිරිනම් පානවා එක්ක අනාගාමී වෙලා ඉතින් සුද්ධාවාසයට යන්න පුළුවන්. අනාගාමී වෙච්ච පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ අනාගාමී වෙච්ච අය හැමෝම එක විදිහටම සුද්ධාවාසයට පිරිනම් පාන්නේ නැහැ. ඒ අයගේ තීන්දුවේ ධර්ම වෙනස්කම් තියෙනවා. අනාගාමී වෙච්ච පුද්ගලයෝ කීප දෙනෙක් ගත්තොත් ඒක එක්කෙනා තුළ ඉන්ද්‍රිය ධර්ම එක එක ආකාරයකට පවතින්න පුළුවන්. ඒ නිසාම සමහර අනාගාමී වෙච්ච අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිච්ච සැනින්ම තීරණය පානවා. ඒ ඇගේ ඉන්ද්‍රිය ධර්ම ගොඩාක් තියුණුයි. තවත් අනාගාමී වෙච්චා ඉන්නවා. ඒ අය සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා ආයුෂ අඩක් ගෙවෙන්න කලින් පිරිනිවන් පානවා. තවත් අනාගාමී වෙච්ච පුද්ගලයෝ ඉන්නවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදිලා උත්සාහයේ වීරියක් නැතුවම ඉන්නදී අර ධර්මයේ දියුණු කිරීමේ පින නිසාම ටික කාලයක් යනකොට උත්සාහයක් වීර්යයක් ගන්න නමුත් කෙලෙස් පහළ වෙලා හිම පිරිනවන පාන්න පුළුවන්කම ලැබෙනවා. සමහරුන්ට බුද්ධාවාසීදී පවා විශාල උත්සාහයක් පීඩයක් අරගෙන ඉතුරු කෙලෙස් ටික ප්‍රහාණය කරගන්න වෙනවා. තවත් අය ඉන්නවා බුද්ධාවාස බ්‍රහ්ම ලෝකස් පහක් විස්තර කරනවා. අවින අතප්ප සුදස්ස සුදස්සි අකනිතා කියලා. එතකොට මේ අකනිතා බබලෝ දක්වාම ගිහිල්ලා සුද්ධාවාසේ ආයමත් ඉදිරිපද ගිහිල්ලා ඒ සුද්ධාවාසෝ තමයි අයිති. අකනිතා බ්‍රහ්ම ලෝකෙදි පිරිනවන පාන. එතකොට මේ වගේ අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දර්ශෝතෝ අකනිට්ඨගාමි මේ විදිහට එක එක අනාගාමි පුද්ගලයන් අතර වෙනස්කම් පේනවා. නමුත් දැන් අපට පැහැදිලිව පේනවා මේ හැමතෙම නිවන කරා යන උපකාර වෙන්නේ වීර්යය. එක පුද්ගලෙක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් අනාගාමී ඵලයට පත් වෙලා උන්වහන්සේ වීර්යය අපහැරියා. වීර්ය අතහැර දැන් අනාගාමී ඵලයටපත් වුණාට පස්සේ උන්වහන්සේට හිතුණා මට දැන් මේ ටික ඇති. සුද්ධාවාසයට ගිහිල්ලා ඉහිලි පිරිනිවන් පාණේක හොඳයි. කියලා වීර්ය අතහැරිය. දැන් මේ භාවනා කරන්නේ දැන් මොහින්න කොහින්න. බුදුරජාණන් වහන්සේ කතා කරා වික්ෂු මෙහෙන්න. මොකද දැන් ඉස්සර වගේ වීර්යයක් ගන්න නැත්තේ. ලොකු වීර්යයෙන් භාවනා කරලා ධර්මයේ දියුණු කරගෙන ඉතුරු කෙලෙස් ප්‍රහාණය කරගන්න උත්සාහ කරන බවක් පේන්නේ නැහැ. ඇයි කියලා ඇහුවා. මේ භික්ෂුව කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සුද්ධාවාස බඹලෝ ඉපදිලා ඉහිලි පිරුණාන් පාන්නයි කියලා හිත හදාගෙන හිත පිහිටවාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙන්නවා. අහලා තියෙනවද? අසුචි අරගෙන. අසුචි ගැන පෙන්නලා දෙනවා අසුචි ගොඩක් තිබ්බත් ගඳයි. චුට්ටක් තිබ්බත් ගඳයි. මේ දෙකේ ගඳේ වෙනසක් තියෙනවද කියලා අහනවා. නැත ස්වාමීන් කියන අසුචි ගොඩක් ගත්තත් චුට්ටක් ගත්තත් ගඳයි කියන. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව තථාගතයන් වහන්සේ නැවත ඉපදී ඉපදී දීර්ඝ කාලයක් සංසාරේ ගියත් එකපාරක් ඉපදුණත් ඉපදීම දුකයි කියන එක ඒක ලෝක ධර්මතාවයක්. ඉතින් ඒ නිසා සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉපදුණත් ඒ ඉපදීම දුකක් හැටියටම දකින්න කියනවා. බුදු කෙනෙක් ඇසිපිය හෙළන මොහොතක්වත් යලි ඉපදීමක් වර්ණනා කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා වීර්යය කියන එක කෙනෙකුට ධර්ම මාර්ගය කරා යන්න ගොඩාක් උපකාර වෙන දෙයක්. ඉතින් අද අපි කතා කරන්නේ වීර්ය උපදවා ගන්න උපකාර වෙන භාවනාවකට අදාළ දේශනාවන් දෙකක්. එකක් තමයි පඨම මරණ සති සූත්‍රය. අනික දේව ဒုတိ ය මරණ සති සූත්‍රය. මරණ සතිය ගැන මරණ සති භාවනාව වඩන ආකාරය ගැනයි මේකේ තියෙන්නේ. මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නාදිකා කියලා ගමක විද්‍යකා වසත කියලා ගඩොල් වලින් කරපු ආරාමයක තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදිහට දේශනාවක් කරන මහණෙනි මරණ සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහණෙනි මරණ සතිය කෙනෙක් භාවනා වශයෙන් වඩනවා නම් බහුල වශයෙන් නැවත නැවත මරණ සතිය වඩනවා නම් මහත්ඵලා හෝති මහානිසංසෝ මහත්ඵල මහානිසංස වීම පිණිසම පවතිනවා එයාට අමතෝ කතා මේ නිවන කරා යාම පිණිසම නිවන් මාර්ගයේදම මේ මරණ සතිය උපකාර වෙනවා. මහණෙනි නුඹලා මරණ සතිය වඩනවාද කියලා බුදුරජාණන් වහන්සේ එදා උන්වහන්සේ ඒ වැඩ සිටපු නිජකාවසත කියන ස්ථානයේ හිටපු භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. ඒ අතර එක ස්වාමීන් වහන්සේ නමක් නැගින්න කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මරණ සතිය වඩනවා. බුදුරජාණන් වහන්සේ අහනවා එහෙනම් භික්ෂුව දැන් ඔබ මරණ සතිය වඩන්නේ කොයි විදිහටද කියලා කියන්න කියලා මේ සංගය ඉස්සරහදී. මේ භික්ෂුව කියනවා ස්වාමීනි මම නම් මරණ සතිය වඩන්නේ මේ විදිහටයි කියනවා. කොහොම එක එක්කෙනා මරණ සතිය වඩන හැටි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් නිතරම සිහි කරන්නේ මට එක රැයක් එක දවාලක් ජීවත් වෙන්න තියෙනවා නම් මේ හොඳටම ඇති. ඒ කාලය තුල මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිත පිහිටවාගෙන බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නම අප්‍රමාදී වීර්ය කරනවා කියන හැඟීමෙන් ධර්මයේ හිත පිහිටවා ගන්න මහන්සි ගන්නවා කියනවා. එතකොට ඔන්න පළවෙනි විශ්ව දීප උත්තරේ. මට එක රැයක් එක දවල්ක් ජීවත් වෙන්න තිබ්බොත් ඇති. කියලා තමයි මේ වික්ෂුව මරණ සතිය වඩන්නේ. ඒ කාලය තුල මම ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි වික්ෂුව තව කවුද භාවනා වඩන්නේ මරණ සතිය කියලා අහනවා. ඒ වෙලාවේ තවත් වික්ෂුවක් නැති. නැකිලා කියන ස්වාමීන් වහන්සේ වහන්සේ මමත් මරණ සති භාවනාව වඩනවා. හොඳයි එහෙනම් කියන්නේ කොහොමද මරණ සතිය වඩන්නේ? දෙවනි වික්ෂුව කියන ස්වාමීන් මම නම් හිතන්නේ මට එක දවල් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඇති. එතකොට දවල් රැය කියන දවසක් ගැන හිතන්නේ. ඒ වික්ෂුව හිතන්නේ මට දවල් කාලයක් විතරක් ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඇති. ඒ කාලය තුල මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ බුද්ධ ශාසනයම සම්පූර්ණ කරගන්න ධර්මයේ හිත පිහිටවාගෙන මහන්සි ගන්නවා. භාවනාවෙන් වැඩනවා. අප්‍රමාදීව ධර්මයේ කරා යන්නේ දවල් කාලය තුල මම වීර්යය කරනවා කියලා නිතරම සීපේ වීර්යයෙන් උත්සාහ කරනවා කියන. බුදුරජාණන් වහන්සේ වදාලා ආමොදයි විශ්ව තව කවුරුන්ගේ මරණ සති භාවනාව දරනවා. තවත් කෙනෙක් නැගිට ස්වාමීන් වහන්සේ තුමාට මමත් මරණ සතිය වඩනවා. තුන්වෙනි භික්ෂුව කියලා ස්වාමීන් වහන්සේ තුමාට මම නම් මරණ සතිය වඩන්නේ මේ විදිහටයි කියනවා. මම ওই දවල්ට ඒ කාලයක් ගැන නෙමෙයි මම නම් හිතන්නේ මම හිතන්නේ දවසක් ජීවත් වෙන දානේ වළඳන තරම් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඒ කියන්නේ දවසක් ජීවත් වෙන්න දවසකට සෑහෙන්න දානේ වළඳන්න කොච්චර වෙලාවක් යනවද? පැය භාගයක් වගේ වෙලාවක්. එතකොට පැය භාගයක් වගේ වෙලාවක් ඇතුළත හොඳට දානේ ටික වළඳන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඇති. ඒ කාලය තුලම අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම හිත පිහිටවාගෙන ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා යා වීර්ය කරනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි බික්සු. තව කවද මරණ සතිය වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. දැන් හතරවෙනි භික්ෂුවක් නැකි. නැකිලා කියන ස්වාමීන් වහන්සේට උදහස මමත් මරණ සතිය වඩනවා. මම නම් මරණ සතිය වඩනකොට සිහි කරන්නේ මට බත්පින්නවල් හතරක් පහක් හපලා ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් එය. ඒ කාලය තුල මම වීර්යයෙන් ධර්මයේම හිත පිහිටවාගෙන ධර්මයේම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා වීර්ය කරනවා කියන්නේ. ඔන්න හතරවෙනි භික්ෂුව. ඒකට බත්පින්නවල් හතරක් පහක් හපලා ගිලින්න කොච්චර වෙලාවක් ඇයිද? විනාඩි 3-4ක් කියයි. එතකොට මේ තරම් කාලයක් ඇතුළත මම ධර්මය අවබෝධ කරගන්නව මහන්සි ගන්නවා ඒ තරම් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණා ඇති මම ධර්මය අවබෝධ කරන්නමයි බුද්ධ ශාසනය සම්පූර්ණ කරන්නමයි මහන්සි ගන්න කියලා මේ විශ්ව කියේ බුදුරජාණන් වහන්සේ ආනෝ තව කවුද මරණ සතිය වඩන්නේ එතකොට පස්වෙනි භික්ෂුවක් නැගී සිටි. නැගී සිටලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සති භාවනාව වඩනවා. මම නම් මරණ සති භාවනාව වඩන්නේ මට එක බත් පිටක් හපලා දිවින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ බත් පිට හිල හිර වෙලා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ බත් පිට හපලා දිවින වෙලාවෙත් මම අප්‍රමාදීව හොඳට සිහිනුවණින් ධර්මය අවබෝධ කරගන්න බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නමයි මහන්සි ගන්න කියලා මේ භික්ෂුව කියනවා. දැන් පස් දෙනයි මතකද ටික ඔක්කොම. පළවෙනි භික්ෂුව කොහොමද මරණ සතිය වැඩිවේ? මට දවල් කාලෙකුත් රාත්‍රී කාලෙකුත් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුල මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියන අදිෂ්ඨානයේ මරණ සතිය වැඩි. දෙවන වික්ෂ මට දවල් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුල මම අප්‍රමාදීව බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්න ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. තුන්වෙනි වික්ෂ දවසකට සෑහෙන දාන වළඳන තාක්කල් පැය භාගයක් පමණ කියලා අපි හිතමු. ඒ වගේ වෙලාවක් මට ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුළ මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා වීර්යය කරනවා කියනවා. හතරවෙනි වික්ෂ මට බත් පිළවර හතරක් පහක් වළඳන තාක්කල් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුලත් මම අප්‍රමාදීව ඒ කියන්නේ විනාඩි දෙක තුනක් වගේ කාලයක් තුලත් මම හිතනවා මේ කාලය තුලත් මම මැරෙන්න පුළුවන් මම අප්‍රමාදීව ධර්මයේ කරාම යනවා. පස්වෙනි වික්ෂ සිහි කරනවා මට එක බත් පිටක් හපලා ගිලින තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ බත් පිටේ ඉර වෙලා මැරෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ සුළු වෙලාව තුළ ඒ කියන්නේ විනාඩියකටත් අඩු කාලයක් තුළ හෝ විනාඩියක් වගේ කාලයක් තුලත් මම ඒ හැම වෙලාවෙම බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නමයි කියන වීර්යය පිහිටවාගෙන ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ ආන මහණෙනි තවත් ඉන්නවද මෙතන මරණ සතිය වඩනයි? තව කෙනෙක් නැහැ. නැතිලා කියනවා ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා. මම නම් මරණ සති භාවනාව වඩන්නේ ওই දවල් රැ කාලයක් ගෙනවත් දාන වරදන තරම් කාලයක් ගෙනවත් නෙමෙයි මම හිතන්නේ. ස්වාමීනි මම හිතන්නේ ආස්වාස ප්‍රස්වාස කරන කාලය තුල හුස්ම ඉහළතරම් පහළට එන වෙලාවක් වගේ පුංචි කාලයක් මට ජීවත් වෙන්න ලැබුණත් ඇති. හුස්ම ටික ඉහළ වෙලා නැරෙන්නත් පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න කලින් මැරෙන්නේ නැද්ද මිනිස්සු? මැරෙන. එතකොට ඒ තරම් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණත් ඇති. ඒ වෙලාවෙත් මම ධර්මයේ අවබෝධ කරගන්න වීර්යය පිහිටවාගෙන බුද්ධ ශාසනය සම්පූර්ණ කරගන්නව මහන්සි ගන්නවා කියලා මම වීර්යය ඇති කරගන්නවා කියලා. මේ විදිහට හය නමක් ස්වාමීන් වහන්සේලා හය නමක් තම තමන් මරණ සති භාවනා වඩන ආකාරය බුදුරජාණන් වහන්සේට විස්තර කරා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ භික්ෂුන් වහන්සේලා හය නම අතරින් පළවෙනි භික්ෂුව මම දවල් කාලයේකුත් රාත්‍රී කාලයේකුත් ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියපු භික්ෂුව ප්‍රමාදයි. දෙවනි භික්ෂුව මට දවල් කාලයක් විතරක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති මම ඒ කාලය තුල ධර්මය අවබෝධ කරනවා කියලා උත්සාහ ගන්නවා කියපු භික්ෂුව ප්‍රමාදයි කියෝ. තුන්වෙනි භික්ෂුව කියනවා මම මට දවල් කාලෙට සෑහෙන දානවා දවසකට සෑහෙන දානවා නම් තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඒ කාලය තුළට මම ධර්මය අවබෝධ කරනවා කියලා වීර්ය කරනවා. මේ භික්ෂුවගේ වීර්යයත් අඩුයි කියලා. ඒත් ප්‍රමාදයි කියලා. හතරවෙනි භික්ෂුව ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වනවා හතරවෙනි භික්ෂුව මට බත් පිඬවා හතරක් පහක් වළඳන කාලයක් ජීවත් වෙන්න ලැබුණත් ඇති. ඒ වීර්යයත් මදි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි තථාගතයන් වහන්සේ වර්ණනා කරන්නේ අගය කරන්නේ අවසානයේට සඳහන් කරපු භික්ෂුන් වහන්සේලා දිනමගේ මරණ සතියට පිණිස අවශ්‍ය වීදී පමණයි කියන. අන්තිමට කියන භික්ෂුන් වහන්සේලා දෙන්න කොයි විදිහටද කියා හිටියේ. ස්වාමීනි මට එක බත් පිටක් වළංගන තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ වෙලාවේ මම අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්නම මහන්සි ගන්නවා කියලා වීර්ය කරනවායි. හයවෙනි වික්ෂුව කියා හිට ස්වාමීනි මට ඉහළට ගත්ත හුස්ම ටික පහළ හෙළන තරම් කාලයක් ආස්වාද ප්‍රස්වාස කරන තරම් කාලයක් ජීවත් වෙන්න ලැබුණොත් ඇති. ඒ කාලය තුල මම ධර්මය අවබෝධ කරගන්නම මහන්සි ගන්නවා කියලා වීර්යය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ වැනි වීර්යයක් පවත්වන භික්ෂුවක් ඉන්නවා. නිතරම හිතනවා නම් මේ මොහොතේ මේ ශ්‍රණියත් මම මැරෙන්න පුළුවන්. අතට ගත්ත බත් ටික හිර වෙලා මම මැරෙන්න පුළුවන්. ඉහළට ගත්ත හුස්ම ටික පහළට හෙලන්න කලින් මම මැරෙන්න පුළුවන්. ඒ වගේ හැම මොහොතකම මැරෙන්න තියෙන අවස්ථාව ගැන ඒ ඒ මොහොත ගැන සිහි කරලා වීර්යය ඇති කරගන්නවා නම් අන්නේ භික්ෂුවගේ වීර්යය කෙලෙස් ප්‍රහාණය කරන්න ප්‍රමාණවත් කියලා බුදුරජාණන් වහන්සේ අගය කරනවා. අගය කළ බුදුරජාණන් වහන්සේ කියන තස්මාතේ භික්ඛවේ වරසික්කි ධර්මං. ඒ නිසා මහණෙනි මේ විදිහට ඉක්මෙන්න කියනවා. අපමත්තා විහෙරිස්සාම අප්‍රමාදීව වීර්යය කරන්න කියනවා. ඒ නිසා මරණ සති භාවනාව මරණ සති භාවිස්සාම ආසවානං කයාති. ඒවන් හිවෝ භික්ඛවේ සික්කිතබ්බ මේ මරණ සති භාවනාව වඩනකොට වීර්යයෙන් වඩනකොට ඒ කෙනාගේ ආශ්‍රව ශේවීම පිණිස කෙලෙස් නැතිවීම පිණිස උපකාර වෙනවා. ඒ නිසා මේ විදිහට සීල් කරලා මරණය ගැන හිතලා වීර්ය ඇති කරගන්න කියලා. එතකොට මරණ සති භාවනාවෙන් ඉලක්ක කරන්නේ මොකද්ද? වීර්ය උපදව ගන්නයි මරණ සති අවශ්‍ය වෙන්නේ. ඒ මරණ සතියෙන් ධ්‍යාන ලැබලා එහෙම යන්න පුළුවන් භාවනාවක් නෙමෙයි. ඒක කොහෙවත් විස්තරයක් නෑ මරණ සතිය ගැන සී කරලා ධ්‍යාන ලැබුවා කියලා. මරණය ගැන හිතලා ඇති කරගන්නේ මොකද්ද? වීරිය. එයා වීරිය උපදව ගන්නවා. වීරිය උපදවගෙන ධර්මයේ හිත පිහිටවගෙන ධර්මයේ අවබෝධ කරගන්න උත්සාහයක් ගන්නවා. ඒ තමයි පාඨම මරණ සති සූත්‍රය. ඊළඟ සූත්‍ර දේශනාව තමයි ဒုတိ ය මරණ සති. මරණ සතිය ගැන වදාළ දෙවෙනි දේශනාව. දෙවෙනි දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ නාදිකා කියන ගමේ ගිජ්ජකා වසත කියන ගඩොල් වලින් කරපු ආරාමයේ තමයි උන්වහන්සේලා වැඩ හිටියේ. එදත් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා අහනවා මහණෙනි මේ භාවනා වශයෙන් වඩන මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහත්ඵල හෝති මහනිසංසා මේ මරණ සති භාවනා වශයෙන් වඩනවා නම් බහුල වශයෙන් නැවත නැවතත් මරණ සතියෙ යෙදෙනවා නම් මහත්ඵල මහනිසංස වීම පිණිස පවතිනවා අමතෝ කතා අමෘත වූ නිවන පිණිසම අමත පරියෝසානා අමෘත වූ නිවනට යොමු වීම පිණිසම නිවන් මාර්ගයට යොමු වීම පිණිසම මේ මරණ සති උපකාර වෙනවා බුදුරජාණන් වහන්සේ අහනවා කතම් භාවිතාච බික්කවේ මරණ සති කතම් බහුලී කතා කොහොමද මහණෙනි ඔබලා මේ මරණ සතිය භාවනා වශයෙන් වඩන්නේ බහුල වශයෙන් වඩන්නේ මහත්ඵල මහානිසංස වීම පිණිස කොහොමද අහනවා මරණ සතිය වඩන්නේ බුදුරජාණන් වහන්සේම විස්තර කළ දෙනවා මහණෙනි විශ්වාස මරණ සතිය වඩන්න ඕන මෙන්න මේ විදිහටයි කියලා. කෙනෙක් කල්පනා කරනවා දවල් කාලේ ගෙවිලා රාත්‍රී කාලේ උදා වෙනකොට එයා හිතන්න කියනවා මේ විදිහට. අද දවල් කාලේ ගෙවි ගිහින් දැන් රාත්‍රී උදා වෙනවා. මේ රාත්‍රී කාලය තුල මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. සාධකයෙන් දෂ්ට කළ අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. එක්ක වෙනස් සතෙක් නිසා සතෙකුගේ හිංසනයකින් මම අද අද රාත්‍රී කාලේ මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටිලා තමන්ගේම කකුල් දෙක පැටලිලා බිම ඇදගෙන වැටලා මැරෙන්න පුළුවන්. ඒ වගේම තුන්ද කිපීම නිසා පිට කිපීම නිසා අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. සෙම කිපීම නිසා අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. වාතයේ කිපීම නිසා අද රාත්‍රී මම මැරෙන්න පුළුවන්. මේ විදිහට එදා රාත්‍රී කාලේ මැරෙන්න තියෙන අවස්ථාව ගැන එයා සිහි කරනවා. දවල් කාලේ ගිහිල්ලා රාත්‍රී කාලේ ඉඳී ආ හිතනවා අද රාත්‍රී කාලේ තුන මට සර්පෙක් දෂ්ට කරලා මං අද රෑ මැරෙන්නත් පුළුවන්. මගේම කකුල් දෙක පැත්තීලා ඇදගෙන වැටලා මං මැරෙන්නත් පුළුවන්. ඉතින් මැරෙන මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒකට ඒ විදිහට මැරෙන්න පුළුවන්. එක්ක පිට කිපිලා, සෙම කිපිලා, වාතය කිපිලා, පපු යමාරුවක් හරි මොකක් හරි අපි අද කියන්නේ දැන් heart attack කියන ඔයie ලේද අපි අද හිතලා මැරෙන්න තියෙන අවස්ථාව. ඒ විදිහට සිහි කරලා ඒ විශ්ව කල්පනා කරන්න කියනවා අද රාත්‍රී කාලේ මගේ මරණය සිද්ධ වුණොත් මම මරණයට පත් වෙන්නේ ලාමක අකුසල ධර්මයන් ඇතුව නේද කියලා සීකරන්න කියන තමන්ගේ හිත දිහා බලන්න කියන අදරය මම මැරුණොත් මා තුල ප්‍රහාණය නොකර ලාමක අකුසල ධර්මයන් තියෙනවා නේද කියලා බලන්න කියන තියෙනවද නැද්ද කියලා. අන්න එතකොට තමන්ට දකින්න ලැබෙනවා කියනවා අද රාත්‍රියේ මම මැරුණොත් මා තුල අපායগামী ආශ්‍රව තියෙනවා. දැන් ඔන්න අනතුරු. සෝවාන් වෙච්ච කෙනෙක් තුල නිරේ යන ආශ්‍රෝති දැන් අපි මේ හොඳට ඉඳගෙන හිටියට hina වෙලා කතා බහ කරාට අපි ජීවිතේ මොන තරම් සැලසුම් හදාගෙන ජීවත් වුණාට නිරේ අපිව අරගෙන යන ආශ්‍රව අපේ හිත අභ්‍යන්තරයේ තියෙනවා. තිරිසන් ලෝකේ අපිව ගෙනහිලා උපද්දවන ආශ්‍රව අපේ හිත අභ්‍යන්තරවල තියෙනවා. പ്രേත ලෝකේ අපිව උපද්දවලා අනන්ත දුක් දුන්නත් විඳින්න උපකාර වෙන ආශ්‍රව හිත අභ්‍යන්තරයේ සැඟවිලා තියෙනවා. ඒක මතුවලා එන්න පුළුවන්. ඒ නිසා හිතන්න කියනවා අද රාත්‍රී කාලේ මම මරුම මට අනුතරාය කර පිණිස අනතුරු සහිත වෙන ලාමක අකුසල ධර්මයන් මා තුළ ප්‍රහාණය නොවෙච්ච ඒවා කොයිතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා තමන්ගේ හිත දිහා පුනරාවර්ජනය කරලා බලන්න කියනවා. මාතුල රාගදී සමෝහ ආදී අකුසල් තියෙනවා අපායගාමී ආශ්‍රව තියෙනවා නේද කියලා බලන්න කියලා. අන්න එහෙම බලලා ඉවර වෙලා Taman දැක්කොත් Tamanට වැටහුනොත් මා තුල කියන ධර්මය අවබෝධ කරපු නැති කෙනෙකුට Taman දිහා බලනකොට සී වෙනවා. තාම මම අපායේ නිදහස් වෙච්ච නැති කෙනෙක්. තාම මම සතර අපායේ නිදහස් වෙලා නැහැ. මම අපාය යන ස්වභාවයෙන් යුක්තයි නේද කියන බය ඇති වෙනවා අන්න මරණය ගැන හිතලා Taman හිත දිහා බලනකොට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට ප්‍රහාණය නොවෙච්ච කෙනෙක් තියනවා නම් එයා දැඩි වීරියක් ඇති කරගන්න කියනවා අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස අදිමාත්‍ර වීරියක් ඇති කරගෙන සතියෙන් සම්පජන්යෙන් කටයුතු කරන්න කියනවා ඒ රාත්‍රී කාලයේ තුන. එතකොට කරුණු තුනක් කියන මොනවද? වීරිය, සතිය, සම්පජන්ය. ඕකම තමයි සතිපට්ඨානෙ වඩන්න උපකාර වෙන්නේ. ආතාපි සම්පජානෝ සතිමා ආදාති කියන්නේ කෙලෙස් තවද වීර්යයක් තියෙනවා. සතිමා කියන්නේ හොඳ සිහියක් පිහිටව ගන්න ඕන. සම්පජාන කියන්නේ හොඳ නුවණ පවත්වන්න ඕන. එතකොට මෙන්න මේ කරුණ තුන පිහිටවාගෙන සතිපට්ඨාන සිහිය පිහිටවාගෙන සති සම්පජානෙන් යුක්තව හිත ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ ආයුධයෙන් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සමීප කරගන්න මහන්සි ගන්නවා වගේ ඇඳි වටට ගිනි ඇවිලිච්ච කෙනෙක්ගේ ගින්න නිවන්න ගන්න උත්සාහයක් වීර්යයක් තියෙනවා ඒහා සමාන අධිමාත් වීර්යයක් ඇතුව රාත්‍රී කාලය තුල අර කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස උත්සාහයෙන් වීර්යෙන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න එක. තේරුණාද දැන්? දැන් අපි ගමු ඔන්න හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ වීර්යය කරා. ඒ කියන්නේ ඔළුවට ගිනි ඇවිදුනා. එයා මොකද කරන්නේ? ආකමක් නැව ගිනි ගත්තෙන් කියලා වෙන වැඩක් කරනවද? නෑ. වැඩි උත්සාහයක් දාන්නේ අර කරන වැඩ ඔක්කොම නවත්තලා ළඟලන්නේ මොකද? ඒ ගින්න නිවා ගන්න. අපි ගමු කවුරු හරි පාරට යනකොට හතුරේ මොකක් හරි ඉඳන් ආලා උලකට හරි මොකීකට හරි ඇකලා ඉඳලා ආයුධයකින් ගහනවා කඩුවකින් කෙටුවා කියලා. එතකොට ආයුධයකින් පහර කාපු කෙනෙක් කල්පනා කරනවා කමක් නැහැ මම කඩේ යන්න ඕන ගිහිල්ලා බඩු ටික අරන් ඇවිල්ලා ඉවර වෙලා කියලා මේ නෑදුමක් කරනගෙන මම උකට බීස් දා ගන්නවා කියලා එහෙම යනවා නෑ එයා කාර්යදීකින් පහර කෑවට පස්සේ අනිත් වැඩ කටයුතු ඔක්කොම පැත්තක තියලා දුවන්නේ මොකටද තුවාලේ සමීප කරගන්න ඉක්මනට බෙහෙත් ටික දා ගන්නවා නැත්නම් මැරෙන්න පුළුවන් එක්ක මාරාන්තික දුකකටපත් වෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ හිතගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ ඇඳි වටට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒ ගින්න නිවා ගන්න මහන්සි ගන්නවා වගේ අදිමාත් වීර්යයක් උත්සාහයක් ඇතුව ආතාපි සම්පජාන සති කිය කෙලස්තාවන විදිය සිහියක් නුවණක් පිහිටවලා සතර සතිපට්ඨානෙම හිත පිහිටවාගෙන අර තමන් තුළ තියෙන ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න තාත්‍රී කාලේ මහන්සි ගන්න කියන්නේ ඔන්න බලන සති භාවනාව වඩන හැටි. දැන් Taman දිහා බලනකොට රාත්‍රී කාලේ අද රාත්‍රියේ මම මැරෙන්න පුළුවන් මේ මේ හේතු නිසා මැරෙන්න පුළුවන් කියලා Taman දිහා බලනකොට එයා දකිනවා මා තුළ මේ මේ ආදී අපායগামী ලාමක අකුසල් නැහැ කියලා Tamanට තේරෙනවා. මම මේ මේ විදිහට අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් කියලා Taman තුළින් Tamanට දැකලා සතුටු වෙන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වෙන කෙනෙකුට තමන් තුළ ප්‍රහාණය වෙලා තියෙන ලාමක අකුසල ධර්මයන් ගැන සිහි කරලා ලොකු සතුටකින් ප්‍රීතියකින් කුසල ධර්මයන් ගැන හිත පිහිටවාගෙන රාත්‍රී කාලේ ගත කරන්න කියනවා. එතකොට රාත්‍රී කාලේ සතුටෙන් ප්‍රීතියෙන් කුසලයෙන් හිත පිහිටවාගෙන ගත කරන්න පුළුවන් ආතද? තමන් තුළ ලාමක අකුසල ධර්මයන් සියල්ල ප්‍රහාණය වෙලා තිබ්බොත් විතරයි. එහෙම ප්‍රහාණය වෙලා නැත්නම් දැඩි වීර්යයකින් හිස ගිනගත්ත කෙනෙක් ගින්න නිවන මහත්සි ගන්නවා වගේ ධර්මය අවබෝධ කරගන්න මහත්සි ගන්න එක. ඔන්න මරණ සති භාවනාව වදන හැටි. දැන් අපි මරණ සති අහලා තියෙන්නේ කොහොමද? ජීවිත මරණිත මරණ නියත. දැන් ඒක රූපී තියෙනවද? නෑ. එතකොට බලද්ද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා භික්ෂුව දැන් අර පෙන්නේ දවල් කාලේ ගත වෙලා රාත්‍රී කාලේ එනකොට මරණ සතිය වඩ නැහැ. ඊළඟට උන්වහන්සේ වදාලා ඒ භික්ෂුව ඒ විදිහට රාත්‍රී කාලේ වීර්ය කරලා දැන් රාත්‍රී ජීවිත දවල් කාලේ උදා වෙනවා. රාත්‍රී ජීවිත දවල් කාලේ උදා වෙද්දී කල්පනා කරන්න ඕනේ ඊයේ අන්තම්මම මැරුණේ නැත. නමුත් අද දවස තුළ මම මැරෙන්න තියෙනවා. අද දවස තුල මම මේ මේ හේතු නිසා මැරෙන්න පුළුවන් කියලා උදේ පාන්දර හිතන්න කියනවා. රාත්‍රී කාලේ ගිවිලා දවල් කාලේ උදා වෙද්දී දවල් Taman වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් දවල් කාලය තුල හිතන්න කියනවා අද දවස තුල මම මේ විදිහට මැරෙන්න පුළුවන්. සර්පෙක් දෂ්ට කළා අද දවසේ මම දවල් කාලේ මැරෙන්න පුළුවන්. එක්ක යම් කිසි අනතුරක් නිසා දවල් කාලේ මම මැරෙන්න පුළුවන්. පය පැකිලිලා වැටලා දවල් කාලේ මම මැරෙන්න පුළුවන්. තුන්ගස් කිපීමේ වාපිත් සෙල් කිපිල දවල් කාලේ මැරෙන්න පුළුවන්. ඒ කාලේ තිබ්බ දේවල් ඒකෙන් දැන් අද ගත්තොත් අපි ඇක්සිඩන්ට් වලින් මැරෙන්න පුළුවන්. ස්වභාවික විපත් වලින් මැරෙන්න පුළුවන්. තව කොයිතරම් අනතුරු තියෙනවද අද මිනිස්සුන්ට මැරෙ. නොයේ ලෙඩ රෝග, වසංගත රෝග දවසින් දවස වැඩි වෙනවා. එතකොට මිනිස්සුන්ට මැරෙන්න තියෙන අවස්ථාව ගැන හිතනවා අද දවල් කාලේ තුල මම මේ විදිහට දවල් කාලේ ආරම්භ කළ ජීවත් වෙන්න හිතුවට අද දවල් දවස් තුල මම මැරෙන්න ඕන තරම් අවස්ථාවක් තියෙනවා. බැරි වෙලාවත් අද දවල් කාලේ මම මැරුණොත් මරණයටපත් වෙන්නේ නාමක අකුසල ධර්මයන් ඇතුව නේද කියලා එයා තමන් දිහා බලනවා. මා තුළ ප්‍රහාණය නොවෙච්ච අකුසල් තියනවාද කියලා තමන් තුළින් තමන් පුනරාවර්තනය කරන තමන්ගේ ජීවිතය දිහා බලනවා. බලනකොට අන්න තමන්ට තේරෙනවා මා තුළ තාම එක්ක එයාට තේරෙනවා මම තාම සෝවාන් ඵලයටපත් වෙලා නැහැ. ඒකකොට එයා දන්නවා මාතුල නිරේගාමි ආශ්‍රව තියෙනවා. තිරිසන් ලෝකෙ උපත කරාගෙන යන ආශ්‍රව තියෙනවා. പ്രേත ලෝකෙ මාව උපත කරාගෙන යන ආශ්‍රව මාතුල තියෙනවා. එහෙමනම් ඒ අපායගාමී ආශ්‍රව ප්‍රහාණය කරන්න මං අද මේ දවල් කාලය තුල දැඩි වීරියක් ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ එවැනි ලාමක අකුසල ධර්මයක් තියෙනවා කියලා Taman තුලින් දැක්කොත් ඒවා ප්‍රහාණය කිරීම පිණිස අදිමාත්‍ර උත්සාහයක් වීර්යයක් ගන්න කියනවා ආතාපි සම්පජානෝ සතිමා දැඩි වීර්යයකින් සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවාගෙන මන නුවණකින් යුක්තව ධර්මය අවබෝධ කරගන්න දවල් කාලේ වීර්යය කරන්න කියන. ඒ වීර්යය කරන්නේ කොහොමද අර විදිහටම හිතකින් ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. තමන්ගේ ඇදිවතට ගිනි ඇවිලුනාට පස්සේ ඇදිවතේ තියෙන ගින්න නිවා ගන්න මහන්සි කරනවා වගේ ආයුධයකින් පහර කාපු කෙනෙක් තුවාලයක් කමීප කරගන්න විහිසෙනවා වගේ ධර්මයෙන් අවබෝධ කරගන්න දවල් කාලය තුල අදිමාත්‍ර වීර්යයක් ගන්න කෙනාට ලාමක අකුසල ප්‍රහාණය කරගන්න. එහෙම නැත්නම් හදිස්සියේ හරි දවල් කාලේ මැරුණොත් අපායගාමී ආශ්‍රවයතුව ඕනම මොහොතක ඉඳන් අකුසලයක් බලවත් වෙලා අපායකට වැටෙන්න පුළුවන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ විශ්වකෝ යම් කෙනෙක් ඒ විදිහට Taman දිහා බලද්දී අද දවල් කාලේ මම මැරුණොත් මැරෙන්නේ නාම කකුසල ධර්මයන් ඇතුවද කියලා Tamanගේ ජීවිතේ දිහා බලද්දී ඒ පුද්ගලයාට වැටහෙනවා මාතුල අපාය ගාමී අකුසල් නෑ මම ඒවා ප්‍රහාණය කරා මම මේ මේ ආදී රාග දේශ මෝහ ආදී අකුසල් ප්‍රහාණය කරපු කෙනෙක් කියලා Taman තුලින් බලලා Tamanට සතුට වෙන්න පුළුවන් නම් එයා ඒ කුසල ධර්මයන් තුළම හිත පිහිටවාගෙන බොහෝම සතුටින් විමුක්ති සුවයෙන් එදා දවල් කාලේ ගත කරන්නේ කියලා. එතකොට සතුටින් දවල් කාලේ ගත කරන්න නම් සතුටින් රාත්‍රී කාලේ ගත කරන්න නම් විමුක්ති සුවයෙන් ඉන්න නම් තමන් තුළ ලාමක අකුසල ධර්මයන් ප්‍රහාණය වෙලා තිබිය යුතුයි. එහෙම නැත්නම් අපායগামী ආශ්‍රව තියෙනවා නම් නිතර හිතන්නේ කියනවා අද දවස තුල මම මරුණොත් කොහේ යයිද? දවල් කාලේ මරුණොත් කොහේ යයිද? රාත්‍රී කාලේ මරුණොත් කොහේ යයිද? මම තාම අපායෙන් නිදහස් වෙලා නැහැ නේද? මේ විදිහට සිහි කර කර ලොකු උත්සාහයක් වීර්යයක් ගන්න කියන ධර්මය අවබෝධ කරගන්න. ඕන ඕක තමයි මරණ සති භාවනාව වඩන ක්‍රමය. එතකොට ඔය අංගුත්තර නිකායේ තියෙන පඨම මරණ සති සූත්‍රය, ဒုတိ ය මරණ සති සූත්‍රයත් ඇතුළෙන් අපිට මරණ සති භාවනාව දියුණු කරගන්න ක්‍රමේ ඇති කරගන්න පුළුවන්. දැන් මරණය ගැන හිතන්න හිතන්න බයක් ඇති වෙනවා. මේ මරණයත් එක්ක මේ හිතනකොට බයක් ඇති වෙන්නේ මම දැන් මැරිලා කොහේ යයිද කියන හැඟීමත් එක්ක. අකුසල් තිබ්බොත්. නමුත් Taman තුල ಗುಣධර්ම වඩලා තමන් තුළ හොඳට සද්ධාව දියුණු වෙලා සීලය දියුණු වෙලා ධර්මඥානෙ වැඩිලා ත්‍යාගයේ ප්‍රඥාව වැඩිලා හොඳට ධර්මයේ දියුණු වෙන්න දියුණු වෙන්න දවසින් දවස විශ්වාසය ඇති වෙනවා මම නම් දැන් මරුණා සුගතිය කියන විශ්වාසය තියෙනවා ඒ විශ්වාසය දැන් මම ওই ගැන දේශනා ගණනාවකට වෙන්න අපි මෙහෙම භාවනා කරන්න කරන්න ධර්මයේ දියුණු කරන්න දියුණු කරන්න අපට ආත්ම විශ්වාසයක් ඇති වෙනවා මම නම් දැන් මරුණා සුගතිය ඒ එහෙම විශ්වාසය ඇති වෙන්නේ තමා තුළ ධර්මාවබෝධයට උපකාර වෙන අංග පීඨ නම් විතරයි ඒවා ටික ටික පිහිටව ගන්න පිහිටව ගන්නේ අර අපායේ බය ටිකෙන් ටික තමන්ගේ හිතෙන් නැති වෙලා යනවා. ඒ නිසා ලොකු වීර්යයක් උත්සාහයක් ගන්න ඕනේ ධර්මයේ කරා යන්න. බුදුරජාණන් වහන්සේ කාලේ විශාල වීර්යයක් ගන්නයි හිටියා. හැබැයි වීර්යය උනා ධර්මය අවබෝධ කරගන්න ගණීති බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ වීර්යය තමන් හරියට වීර්ය පැවැත්වේ නැත්නම් ඒ වීර්යය සමහර වෙලාවට හිත විසිරීමටම බලපානවා. ඔබ අහලා තියෙන සෝන හාමුදුරුවනේ සෝන කියලා භික්ෂුවක් හිටියා. බොහොම රජ පවුලක කෙනෙක් ඇවිල්ලා පැවිදි වුණා. පුදුමාකාර වීර්යයක් තිබ්බ කෙනෙක්. වීරිය ආරම්භක වීරිය ඇති භික්ෂුන් වහන්සේලා අතර අද තනතුර ලැබුණේ සෝම සෝන කියන මහරහතන් වහන්සේට. උන්වහන්සේ වීරිය අධික භික්ෂූන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ අවුරුදු 25ක්ම වීර්ය කරා. හැබැයි කිසිම සමාධි මාත්‍රයක් ඇති කරගන්න බැරුණා. වීර්ය වැඩි. මුදුන වීර්යයක්. භාවනා කරනවා, රැයට නිදියන්නේත් නෑ, රැය භාවනා කරනවා, සක්මන් කරනවා. අන්තිමට උන්වහන්සේ සක්මන් කළා, සක්මන් කළා යටිපතුල් පැලිලා ඒ සක්මන් මළුවේම නීවලින් සතු වෙලා පිළිලා. ඒත් නවතින්නේ. පුදුම වීර්යකින් භාවනා කරා. අන්තිමට අවුරුදු 25ක් තිස්සේ වීර්යය කළා වීර්යය කළා වීර්යය කළා අන්තිමට මානසින් ඇදගෙන වැටුණා. සිතුවිල්ලක් ආවා. මම මෙච්චර කාලයක් අවුරුදු 25ක්ම වීර්යය කරා මට සමාධි මාත්‍රයක්වත් ඇති කරගන්න බැරි වුණා. මට මේ ධර්මය අවබෝධ කරගන්න පිනක් නැතුව ඇති. ඒ නිසා මට මේිට වැඩිය හොඳයි මම විහි වෙලා ගිහි ජීවිතයක් ගත කරගෙන පින් දහම් කරගෙන ඉන්නවා කියලා සිතුවිල්ලක් ඇති මේ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේ දා ජීතවනාරාමයේ සිටී මේ භික්ෂුව වනාන්තරයක භාවනා කර කර හිටිය උන්වහන්සේ එතනින් ඊර්ධියෙන් වැඩම කරා. වැඩම කරලා මේ සෝන භික්ෂුව භාවනා කරමින් හිටපු තැන පහළ වුණා. පහළ වෙලා ආනෝ සෝන. ඔබට මෙවැනි සිතුවිල්ලක් ඇති වුණා නේද කියලා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔව් කියනවා මම මෙච්චර කාලයක් වීර්ය කරා අවුරුදු 25ක් තිස්සේ මම පැවිදි වෙලා භාවනා කරනවා මට සමාධි මාත්‍රයක්වත් නැති කිව්වා ඒ නිසා මට මීට වැඩිය හොඳයි පින්දහම් කරගෙන ගිහි ජීවිතය ගත කරා නම් කියලා හිතුණයි බුදුරජාණන් වහන්සේ වීරිය ඇති කරගන්න ඕනේ ආකාරය ගැන ලස්සන උපමාවකින් පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ ගිහි කාලේ මොකද්ද කරපු රැකියාව කියලා. ස්වාමීනි මම සිතාර වාදකෙක් කියනවා. සිතාර දැකලා තියෙනවා සිතාරේ. ඒ සිතාර වාදනය කරපු වාදන ශිල්පියෙක් කියලා ගිහි කාලේ. බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඔබ සිතාරේ වාදනය කරද්දී තත් ඕනෑවට වැඩිය ගොඩාක් තද කරලා තිබ්බොත් වාදනය කරලා මధుර ස්වරයක් එනවා දැහැරු. නැtei කිය ස්වාමීනි ගොඩාක් තද කරොත් නම් ලස්සන හඳක් ගන්න බෑ කියලා. ඕනෑවට වැඩිය ලිහිල් කරොත් ඒත් හොඳ සොරයක් කියනවද නෑ ස්වාමීනි කියලා ලිහිල් වුණාට පස්සේ කොහොමත් වෙන්නේ නෑ. එහෙනම් කොහොමද දැන් සිතාරේක තප් ටික මధుර සොරයක් ගන්න නම් තියන්නේ ස්වාමීනි ගොඩාක් සබ කරන්නේ නැතුව ලිහිල් කරන්නේ නැතුව මධ්‍යස්ථ ප්‍රමාණයකින් තමයි කියලා මේ තප් තියාගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සෝල වීරියත් ඒ වගේ කියනවා. වීරිය ඕනෑවට වැඩිය වැඩි කරගත්තොත් මොකද වෙන්නේ? උද්දච්චයට යනවා කියලා හිත. කියන අපි කියන්නේ සාමාන්‍යයෙන් ගැමි වහලට කියන්නේ හදිස්සියට ක්‍රොස් කට යට දාගන්න බැහැ ඒ වගේ ලොකු උත්සාහයක් ගන්නවා දැන් භාවනා කරන්නේ කලබලේ වැඩි. කලබලේ වැඩි වෙනකොට භාවනා නිමිත්ත අල්ලගන්න බෑ. හිත විසිරෙනවා. වීර්ය වැඩි වෙනකොට කලබලේ වැඩි වෙනකොට හිත විසිරෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ වීර්ය අඩු කරොත් මොකද වෙන්නේ? අර තත් උණෑවට වැඩි ලිහිල්ුණා වගේ වීර්ය අඩු වුණොත් හිත කුසීතකමට නිදිමතට බර වෙනවා. එතකොට දන්නේම නෑ භාවනා කරනවා කියන ඒම නිින්දට වැටෙනවා. ඒ නිසා වීර්ය ඕනෑවට වැඩි අඩු කරොත් හිත කුසීත වෙනවා. නිදිමතට අලසකමට වැටෙනවා. වීර්ය අනවශ්‍ය විදිහට වැඩි කරොත් හිත උද්දච්චයට යනවා හිත විසිරෙන්න බලනවා බාහිරට විසිරෙනවා ඒ නිසා ඕනෑවට වඩා වැඩි ධර්මාවබෝධයට උපකාර වෙන වීර්යයක් මිසක් ඊට වඩා කලබලෙන් වැඩි වීර්යයක් ගන්නත් එපා කියන වීර්ය උනාවට වඩා අඩු කරන්නත් එපා කියන. වීර්ය ධර්මාවබෝධයට අවශ්‍ය ප්‍රමාණයට පවත්වගන්නේ කියන. කියන බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා සෝන භික්ෂුව දවස් 6-7ක් ඇතුළත කෙලෙස් ප්‍රහාණය කළ අරහත්ත්වයට පත් වුණා. එතකොට අවුරුදු 25ක් වීර්ය කළ බැරි වෙච්ච දේ දවස් 6-7න් ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා අපට අවශ්‍ය වෙන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අපේ ජීවිතය තුළ ඉන්න තැන ඉඳන් වීර්යයක් ගන්න ඕන. ඔබ ගිහි ශාවකෙක් හැටියට ඔබට ගිහි ජීවිතය තුළ ඔබට පැවිද්දෙක් කරන විදිහට ජීවිත ධර්ම අවබෝධය කරා යන්න අපහසුයි. බුදුරජාණන් වහන්සේ පෙන්වන ගිහියයි පැවිද්දයි අතර වෙනස පෙන්වනවා. පැවිද්ද හම්සෙක් වගේ කියනවා. වේගෙන් පියාඹලා යන්න පුළුවන් කියනවා. පියාපත් බර ආදී ගිහි ශ්‍රාවකයා හරියට මොනරේකට උපමා කරනවා මොනරගේ පියාපත් බර වැඩි ලස්සනයි හැබැයි වේගෙන් යන්න බෑ හැබැයි මොනරට තියන්න පුළුවන් මොනරත් ඇවිදගෙන යනවා හැබැයි වේගයක් නැහැ හිමින් හිමින් යනවා ඉතින් ඒ නිසා තමන් ඉන්න තැන ඉඳලා තමන් වීර්ය කරන ඕනේ ධර්මයේ කාය තියෙන නිසා තමන් දවසේ තමන්ට ලැබෙන වෙලාවට මම රාත්‍රී කාලේ හිතට සිහි කරගෙන නිදා ගන්න ගිහිලා අද දවස මම ගත කරේ කොහොමද? එතකොට මේ මරණ සති භාවනාවට උපකාර වෙන විදිහට තමන් ජීවිතය හදා ගන්න. රාත්‍රී කාලේ හිතන අද දවස තුල මගේ අතින් ලාමක අකුසල ධර්මයන් වැඩෙන විදිහේ කටයුතු උනාද? අද දවසේ මම සබ්දා සීල සුත්‍ත්‍යාග ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දියුණු කරගන්න උත්සාහයක් ගත්තා. අද දවසේ මම භාවනාව කරා. අඩුගාන පැය භාගයක්වත් භාවනා කරාද? තුනුරුවන් වන්දනා කරාද? අද මගේ සීලයට යම් අඩුවක් සිද්ධ වුණාද? අන්න ඒ වගේ සිහි කරන්න. සිහි කරන දවස ගානේ තමන්ගේ ජීවිතයේ තුල රාත්‍රී කාලේ උදේ අවදි වුණාට පස්සේ හිතන්න අද දවස තුල මම ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අවශ්‍ය ගුණ ධර්මයන් දිනු කරගන්න. අන්නේ විදිහට දවස ගානේ තමන් තමන්ගේ ගුණ ධර්ම දිහා බල බල දිනු කරගත්තොත් අන්න ටික ටික ටික ටික ධර්මී කරා යන්න පුළුවන්. තියෙන නිසා මේ හැම දේශනාවකින්ම පෙන්වලා දෙන්නේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තමන් තුළ ඇති කරගත යුතු ගුණධර්ම. වීරිය කියන එක හැම තැනම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් අපි ගත්තොත් සතර සම්‍යක්පදාන වීරිය මොකද්ද? එතන තියෙන්නේ නූපන්නා වූ අකුසල් නූපදය පිණිස තාම හිතේ ඉපදිලා නැති අකුසල් තියෙනවා ඒවා අකුසල් ගැන හිත හිත ඒවා උපද්ද ගන්න එපා කියන වීර්යයෙන් ඒවා ඉපදිලා නැත්නම් යටපත් කරලම දාන්න කියලා. නූපදේව පිණිස වීර්ය කරන්න කියලා. හටගත්ත හිතේ අකුසල් තියෙනවා රාග දේශ මොහ ආදී ඒවා ප්‍රහාණය කරගන්න වීර්ය කරන්න කියලා. නූපන් කුසල් තියෙනවා තාම සීල සමාධි ප්‍රඥා පැත්ත තාම දියුණු වෙලා නැහැ. සමාධිය වැඩිලා නැහැ. ඒවා නූපන් කුසල්. ඒවා උපදවා ගන්න වීර්ය කරන්න කියලා. ඉපදිච්ච කුසල් දහම් තියෙනවා Taman දැන් පින් දහම් කරනවා ධර්මය අහනවා බණ භාවනා කරනවා Tamanගේ ජීවිතය තුළ ගොඩනගාගත්ත ගුණ ධර්ම කුසල් දහම් තියෙනවා ඒවා වැඩි දියුණු කරගෙන විපුල භාවයට පත් කරගන්න පරිපූර්ණ කරගන්න වීර්යය කරන්න කියලා එතකොට ඒ සතර සම්‍යක් ප්‍රධාන වීරියම තවත් වෙන කතා කරන වීරිය යොදි පාදයේ කියලා කතා කරනවා නිවන කරාගෙන යන්නම උපකාර වෙනවා වීරිය කෙනෙකුට. ඒක ඉන්ද්‍රිපාදයක් බවට පත් වෙනවා. ඊළඟට විරිය ඉන්ද්‍රිය කියලා කතා කරන තමන්ගේ ජීවිතය තුළ වීර්ය ධර්මාවබෝධයට පිණිස දියුණු කරගෙන යනකොට ඒක මේ ඇස කන නාසය වගේ තමන්ගේ ජීවිතයටම බැඳිච්ච දෙයක් බවට පත් වෙන වීර්යය. කවුරු කිව්වත් එයා නවත්තන්නේ ලෝකේම යාට එපා කිව්වත් එයා භාවනා කරගෙන ධර්මයේ කරා යනවා. මොකද එයා දන්නවා මේක තමයි ධර්මයේ ගැලවෙන්න තියෙන මගේ නිවනට තියෙන මගේ විමුක්තියට තියෙන මාර්ගය. ඒක තමන්ගේම ජීවිතයේ අනුගයක් බවට පත් වෙනවා. ඒක විරිය ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් බවට. තවදුරටත් වැඩෙද්දී බලයක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මමයි බල බවට පත් විරිය බලය. ඊළඟට බොජ්ජංග හැටියට ගත්තත් විරිය සම්බොජ්ජංගය. චතුරාර්ය සත්‍ය අවබෝධයේම අංගයක් හැටියට විරිය වර්ධනය කරන්න පුළුවන්. ඒක බොජ්ජංගයක් බවට පත් වෙනවා. ඊළඟට විරිය සති තව කතා කරනවා දැන් අපි ගත්තාම ආර්ය ස්ථානික මාර්ගය ගත්තාම විරිය සතිය එතකොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම වායාම වීරිය ඒකත් ඒකමයි සම්මා සති සම්මා සමාධි ඒකත් වීරියමයි ඒකට වීරියමයි සතිය ඇති කරගන්න තියෙන්නේ. වීරියමයි සමාධිය කරා යන්න තියෙන්නේ. මේ ටික ඔක්කොම අයිති වෙන්නේ සමාධි ඉන්ද්‍රියටයි වීරිය ඇති වෙන්නේ. දැන් ආර්ය ස්ථායක මාර්ගය ගැන මම පස්සේ දේශනාවක් කරන්න. එතකොට ආර්ය ස්ථායක මාර්ගයේ තියෙන අංග වෙන වෙනම බෙදෙනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ප්‍රඥා කොටසට. සම්මා වාචා, කම්මන්ත ආදී සීල කොටසට. වායාම සති සමාධි සමාධි ස්කන්ධයට වැටෙන. එතකොට ඔය ගැන අපි ඉදිරියේ කතා කරමු. වීර්යය කියන එක මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් තුල බොහෝ තැන්වල යෙදෙනවා ධර්ම අවබෝධය කරා යන්න වීර්යයමයි අවශ්‍ය වෙන්නේ ඒ නිසා වීර්යය ගැන ওই විදිහට තීපත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ පවා මොකන්ද හන්දදානි වික්ඛවේ ආමන්ත්‍යාවි මහණෙනි අවසාන වතාවට නුඹලව අමතනවා වයගම්මා සංඛාරා මේ ලෝකේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි හටගෙන පැවතිලා නැති යන ස්වභාවයෙන් යුක්තයි අප්‍රමාදීන සම්පාදේ අප්‍රමාදීව කුසල දහම් වඩන්න කිය අප්‍රමාදී ඇති කරගන්න කිය ඒ නිසා මේ පින්වත් හැම දිනාටම තමන්ගේ ජීවිතය තුළ අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්මයන් දියුණු කරගෙන සත්‍විස් බෝධි පාක්ෂික ධර්මයන් දියුණු කරගෙන මරණ සති භාවනාව ගැනම සිහිය පවත්වලා මරණ සතියෙන් වඩලා මරණයට කලින් අප්‍රමාදීව ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස මේ උතුම් මරණ සති දේශනා උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේ අපි මේ උතුම් සූත්‍ර දේශනාව සාකච්ඡා කරලා ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන් අනුමෝදන් වෙත්වා දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍ය ශිෂ්‍ය වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර දුකින් අතමිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඒ වගේම අප රැස් කරගත සියලුම පුණ්‍ය ධර්මයන් ඔබ නැවෙන්නේ පරලෝකී අන්තා ඥාති හිත මිත්‍රාදී පිරිසක් වෙත්නම් මේ මේ පරලෝකී ඥාති සිහි කරගෙන මේ පින් අනුමෝදන් කරමු ඒ ඥාතින් මේ පින් ලබා ගන්න පුළුවන් තැන්වල ඉපදිලා ඉන්නවා නම් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලෝක ජීවිත සැපවත් වේවා මේ පරලෝකේ ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්නේ ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතී ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතී ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතී ඒ වගේම අපි මේ ධර්මයේ ශ්‍රවණය කරලා රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපේ ස්වාමීන් වහන්සේ තුළු මේ පින්වත් හැම දිනාටම මේ ආයතනයට දන් පෑන් දෙන උදව් උපකාර කරන පින්වත් හැම දෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරපු පින්වත් සෑම සියලු දෙනාටම ඔබේ දූ දරුව ඥාති හිත මිත්‍රාදීන් හැම දෙනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම උපකාර වේවා පුණ්‍යවාගේ ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනාටම උතුම් මේ ගෞතම බුදු ශාසනයේම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන අදිස්ථානය ඇති කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාතු ඡායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු හැම දිනාටම සිරුවන් සරණයි